ඒ අනුව අද මේ මාන කාම කියලා සූත්‍රයක් නැත්නම් සගතක සූත්‍රයක් තමයි මාතුකාවට අරන් තියෙන්නේ. ඒ කියන්නේ මේ මානෙට කැමැති ඇත්තෝ. අපි ලෝකේ තණ්හාවට කැමැත්තක් තියෙනවා නැත්නම් මේ උපභෝග පරිභෝග වස්තු වලට තියෙන කැමැත්තක් තියෙනවා. ඒ වගේම ඒවා ලෝභය කියලා කියනවා. ලෝභයත් තමයි ලෝභයට කැමැත්තකුත් තියෙනවා. ඒකට සාපේක්ෂව තව සමහරුන්ට ද්වේෂයට හරි කැමැතියි. තව සමහරු මාන්නයට හරි කැමතියි. ඉතින් ඔහොමයි අපි එක එකනා මේ ලෝකේ තියෙන ප්‍රධාන ක්ලේශයක් අල්ලගෙන තමයි ජීවත් වෙන්නේ. ඉතින් මම කියන්නේ ඕකට තමයි. ඒකට තියෙන ආසයි. ඉතින් වැඩි හරියක් ලෝකේ ලෝභෙට තමයි කැමති. ඒ තමයි එකම හේතුව පෙන්වන්නේ සංසාරයට බැඳෙන්න. ඉතින් අමතරව අනිකු සංවිධාන ධර්ම 10ක් තියෙනවා. ඔක්කොම බන්ධනේ ව හැකිලි. අපි අල්ල බැඳගෙන ඉන්නවා. ඉතින් 10ෙම සියලු දෙනාට බලපාන්නේ එක එකන තමයි කැමැති කෙලෙසි අල්ලගෙන බදාගෙන ඒකත් එක තමයි ජීවත් වෙන්නේ. ඒක ඒකේනා දැනගන්න කැමතිත් නැහැ වෙන කෙනෙක් දැනගන්නවට කැමතිත් නැහැ ඒක අරගෙන ඉපදිලා ඒක අරගෙන මැරලා යනවා. ඉතින් පුරාවටම ඒකමයි සත්‍ය වෙන එක ඔක්කොම බොරු කියාගෙන අර දෘෂ්ටිගත වෙනවා. අන්න වගේ බොහෝම ඇතුළට ගිය ඒ වගේම නිතර කරදර කරන ක්ලේශයක් තමයි කෙලෙසයක් තමයි මාන්නේ කියලා කියන්නේ. ඉතින් ඒක ඇත්තේ නැති කෙනෙක් ඇත්තෙම නැහැ. හැම කෙනාටම තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවනම් ඒ දිට්ටි තණ්හා නැත්නම් තණ්හා මාන දිට්ටි කියන මේ මේ අපි මේ විශේෂයෙන්ම තන්තරට බැඳ තබන මේ ප්‍රධාන බන්ධන වලින් දිට්ඨිය තමයි ලේසිම එක. ඒක තමයි සහවන් වෙනකොට වයින් ගලා යනවා. ආයිකට තණ්හාව අනාගාමී මාර්ගයෙන් අයින් වෙනවා. මාන්නේ අරහත් මාර්ගයෙන් අයින් වෙනවා. එහෙම නැත්නම් උද්දම් භාගීය සංයෝජන වලට අයිති වෙන සංයෝජනයක්. ඒ නිසා අපි ළඟ ඒක තිබුණාට දෙමේ දෝෂේ තියෙන්නේ. ඒක කොතන කොතන අපි ළඟ වැඩ කරනවද කියලා මේ වැඩ කරන මාන අදිමාන අවමාන සදිසමාන කියලා විවිධාකාරයෙන් වැඩ කරනවා. ඉතින් මේකේ අපි අපේ දරුවොත් එක්ක දෙමාපියොත් එක්ක අසල්වැසියන්ගේ කටයුතු කරනකොට අනිවාර්යයෙන්ම මේ මානය ඉස්සර වුණාට පස්සේ ඒක හරීම අජූ සමාජයක් වෙනවා. ඒ පුද්ගලයා අසුචි වෙනවා. ඉතින් එහෙම මාන්නයක් නැති කෙනෙක් හොයාගන්නත් නැහැ. හැම කෙනාම ඒක මේ දේතාභිමානය, ඒව නැත්තම් ආෝග්‍ය මානය, නැත්තම් උගත් මදය, ඒව නැත්තම් මේ එක එක මද සහ පමාද මාන අනිවාර්යයෙන්ම මිනිස්සේ ගාව තියෙනවා. ඇත්තටම කියන්නේ මිනිස්සයා ජීවත් වීම සඳහා ඒ ඒ එළවුම වේගය එන්නේ මාන්නෙන් තමයි. ඉතින් මාන්නයක් නැත්නම් මොකුත් කරන්න බෑ. යම් වෙලාවට මාන්නේ නැත්නම් ඒ මාංශය සීදීනසා ගන්න. ඒ මාංශය නිකමයි කියලා කියනවා. අඥාන පේක්ෂාව කියලා කියන නිසා අපි මිනිස්සුයෙකුට දරුවන්ට හරියට පොවනවා මේක. මෙන්න මෙහෙම මාන්නයක් ඇති කරගනින්, මෙහෙම අදහසක් ඇති කරගනින්. එතකොට ඒක ළඟා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ හැම කෙනෙක් ගාම තියෙනවා. ඒකමයි ඒකන සංසාරට බැදලා තියෙන්නේ. අන්නේ ඒ මානය මානෙ වශයෙන් රාගේ නෙවෙයි ද්වේෂේ නෙවෙයි කියලා තේරුම් අරගන්නවා කියන එකත් ලේසි නෑ. ඉතින් ඒකට සමාජශීලී වෙන්න වෙනවා. නැත්නම් සාකච්ඡාවක් කරන්න වෙනවා. එහෙම නැත්නම් කමඨාන් සුද්ධ කරන්න වෙනවා. ඒක නැත්නම් අයින් කරන්න බෑ. නමුත් මාන්නේ එන්නේ සභාශීලී වෙනකොට විතරයි. මාන්නේ එන්නේ සාකච්ඡාට ගියොත් විතරයි. මාන්නේ එන්නේ වාද කෙරුවොත් විතරයි. එහෙම නැත්නම් මේ මාන්නේ නිදිගෙන තියෙන්නේ එලිපෙන්නේ නැහැ. ඉතින් එයා පෙනේ පුඹනවා. එහෙම නැත්නම් අඬ අර පානවා, අඟ උස්සනවා, සෙනගක් මැදට ගිය ගමන්. ඉතින් ඒ නිසා අපිට සෙනගක් මැදට ගියේ නැත්නම් පිස්සු හැදෙනවා. ඒක මේක පෙන්න ගන්න විදියක් නැහැ ඔය කොච්චර අපේ මාන්නකාරකම් තිබුණත් අපිට ඒක රඟ දක්වන්න අරංගේට්‍රම් කියලා කියන්නේ දොරට වඩනවයි කියලා එකක් තියෙන්නේ. දොරට වෙන්නේ නැත්නම් වැඩක් නැහැ ඉතින් ඒ දොරට වැඩිම හරි විශාල උත්සවයක්. මේ ಭಾರತ නාට්‍යම් වල අරංගේට්‍රම් කියලා ඉස්ලාම දොරට වඩන වෙලාව. වෙස් බැඳලා ඉස්ලාම වෙස් නටන වෙලාව. ඉතින් මේ මේ ක්‍රියාකාරකම් දැක්වීමේ දක්ෂකම අපි අද දරුව හැම කෙනා පාවා දීලා ඉවරයි. ඒගොල්ලන්ගේ තියෙන මේ මාන්නක්කාරකම් පෙන්වන්න පුළුවන් තරක් හදලා දෙනවා නම් ඉන්ටර්නැෂනල් ස්කූල් එකට හරි දාන. පිටරට හරි යවන. ඉතින් මේකේ අන්තිමට දරුවට මේක දරා ගන්න පුළුවන් වෙයිද? නැත්නම් මේ මාන්නේ කියලා කියන්නේ ජීවිතයක් සැලසුම් කරනකොට එහෙම නැත්නම් ජීවිතයක් ඉදිරියට තල්ලුකොට අවශ්‍ය දෙයක්. ඒකම ආපහු කරකෝලා මධ්‍ය ලක්ෂයට බැඳලා නැත්නම් අමා මේ තක්කායි සිටට බැඳලා වටේ කරකවනවා. බල්ලා වලිග අල්ලන්න කරකිනවා වගේ. එහෙම නැත්නම් මැටි පාගන ගොනා මැද කණු වටේ කරකිනවා වගේ කරකිනවා. ඉතින් ඒ නිසා පිටිනේලා බannකොට යා කරකින රවුම ආරේ ආඩේ අල්ලන්න පුළුවන්. එයා ඒකට එයා කැමති නැහැ. නා ਸਰවචනාංශ ළඟට කවුරු ගියත් ਸਰවචනාංශට පෙන්නනවා මෙයා කරකන්නේ මෙන්න මේක වටේ. මෙන්න මෙහෙම චපල කෙනෙක් මෙයා කෙලින් යන කෙනෙක් නෙවෙයි වටවලල් යන්නේ කැරකෙන්නේ මාන්නේ වටේ ඒ මාන්නේ මැද ලක්ෂය සක්කාය දිට්ඨිය වෙනවා ඉතින් ඒක නැති වෙනකොට බයයි <clears throat> මේක නැති වෙනකොට බේත් කරනවා ඉතින් දෙයියන්ට මේක පේනවලු මේ ලෝකේ ආවට පස්සේ අපිට කවුරු හරි ඔළුවට දාන ඔබ මේ වගේ කෙනෙක් වෙන්න ඕන කියලා මොන මොන හරි එකතු කරලා අපේ ඔළුවට දාන ඊට පස්සේ අපිට අර මොකක්වත් නැහැ ඕනේ දුකක් විඳගෙන ඒ වෙන්න ඕනේ තත්ත්වෙටපත් වෙන්න දඟලනවා. දඟලන්ට ජවයේ දෙන්නේ නම් මාන්නේ තමයි. මෙන්න මේ මාන්නය සංයෝජන ධර්මයක් විදිහට දැකලා ඒක නැති කරන්න දඟලන කෙනෙක් ලෝකේ දකින්න නැහැ. හැම කෙනාම ඒක වඩණ්ඩයි, ඒක අනික් අයටත් දෙන්නයි හොඳ පැත්ත හොයනවා. මාන්නේ හොඳ පැත්ත හොයලා ඒක දෙන්න හදනවා. ඉතින් මේක ගාක් වෙලාට මානසික අසහන වලට හේතු වෙනවා. ඒ ලෝකේ තරම්ම මානසික අසහන ඇති කරන සුළු ලෝකයක්. මොකද මේ මේ ඉස්සට වැඩිය මිනිස්සු ගහපාදීම කපිපෙන්ට දඟලන දැඟලිල්ල අන් අයට පෙන්වන්න හදන ගතිය. ඉතින් ඒ නිසා මේ దేవතාවා කියවා దేవතාවා කියන බුදුරජාණන් වහන්සේට ජේතවන සවැත්තුන ජේතවනාරාමේ ඉඳන්දි මධ්‍යම රාත්‍රියේ ඒ කාලෝක කරගෙන ඇවිල්ලා න මානකාමස්ස දමෝ ඉදන්ති. ඒ මානෙට කැමති කෙනා යටිහිතෙන් හෝ උඩුහිතෙන් හෝ මානෙට කැමති කෙනාට ඉන්ද්‍රිය দমনයක් ඇත්තෙම නැහැ කියලා. එයාට සීලයක් රැක ගන්න බෑ, ඉන්දිය দমনයක් නැහැ, බයලජ්ජා දෙක නැහැ. මේ පැත්තට බයලජ්ජා දෙක කර වෙලා තියෙනවා. මොකද එයා හිතනවා මේ මාන්නේ ලබා ගැනීම සඳහා කරන වැඩවලට සදාචාරයක් ඕනේ නැහැ. ඒ ඒක කොයි දේෙන් හරි කමන්නේ එක ලබා ගන්න ඕනේ කියලා. මොකද මේ මාන්නයටනේ යන්නේ. තනකට ළඟා වෙන්නනේ යන්නේ. ඉතින් ඒ සඳහා ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් මෙන්න මේක ඒකට ළඟා වෙලත් පශ්චාත්තාප වෙන මනුස්ස జాතියක් ඉන්නවනේ ලෝකේ තමයි අත අපි බොහොමාර අමුඩ ගහගෙන දුවගෙන දුවගෙන ගිහිල්ලා අවශ්‍ය දෙයට ළඟා වෙන ළඟා වුණාට පස්සේ ඒක ඇති දෙයක් නැහැ. නමුත් ඒ යන ගමනේදී කී දෙනෙක්ගේ හිත තැලිනවද? කී දෙනෙක් අපිට කරදර කරන අපි කරදර කරන දණිකයට දැනෙන්නේ නැහැ. ගියාට පස්සෙවත් දැනෙන්නේ නැහැ. මම මේ ගියේ මෙච්චර පිරිසක් පාගගෙන මෙච්චර පිරිසගේ කර පිටින් ගියේ කියන එක මතක නැති වෙනවා. ඉතින් ඒ නිසා මේ මුළු චිත්‍රයේ දිහා බලලා මේ මනුස්සයාට මාන්නේ තිබුණට කමන්නේ ඉන්ද්‍රිය দমনයේ සහිත මානයක්. මේ අසීමිතව මේක දුහ මේ කෙරේ දුවන්නේ නැතුව අවශ්‍යතාවයක් තියෙනවා මෙතන මම ළඟා වෙන්න ඕනේ. ඒකට අනුන් pali නෑ. අනුන්ට බැනගෙන ගහගෙන කොනහගෙන තටුවල හප්පගෙන යන්න ඕන කමක් නැහැ කියලා මේ దేవතාවා කියනවා ජෝ මාන කාමස්ස න මාන කාමස්ස දමෝ ඉදන්ති. ඉන්ද්‍රිය দমনයක් ඒ පුදුල ළඟ නැහැ. ඉතින් ඒක නිසා ඒ දර්ශනීය බුදුන් හරහා මානවයට දෙන්න තමයි මේ దేవතාව මේ කතා කරන්නේ. ඒ නිසා කියනවා න මොන මත්ති අසමයිතස. ඒ කිනාට පැත්තකදලා කතා නොකර විවේකව ඉන්න පුළුවන් කමක් නැත්තේ. ඒ පුද්ගලයා නිතරම කියාපාන්න ඕනකම තියෙනවා. මට මේක ලබා ගන්න බැරි වුණා, මට මේක ලබා ගන්න ඕනේ, මට මේක ලබා ගන්න බැරි. අරයන් නිසා මට ලබා ගන්න බැහැ නිසා කියලා ඒ මේ දේවල් ඒ මානෙට සම්බන්ධ දේවල් කියාපාන. ඒක ඒක ඒ කෙනාට කතා නොකර ඉන්න බෑ. හැම වෙලාවෙම මේ කත කටමැත්ත දොඩවන ගතිය. ඒකේ මානකාමස්ස නැත්නම් මානෙ තියෙන මිනිසයාගේ එක ස්වરૂපයක්. කෑ ගහන ගතිය තියෙනවා. එයාට එක් පැත්තකටලා ඉන්නකොට පිස්සු වගේ. මේක කාට හරි කියන්න ඕනේ. එහෙම නැත්නම් වල්පල් දොඩවන්න. එහෙම නැත්නම් මේ මොකද්ද කියන්නේ? ටෙලිෆෝන් කරන්න ඕනේ. නැත්නම් ලියුම් ලියන්න ඕනේ. කතා කරලා කතා පවත්වන්න ඕනේ. ඉතින් මේක මේ මේ පිස්සු හැදුනට පස්සේ අහල පහල ඉන්න මිනිස්සුන්ටත් ඉවරයක් නැහැ. හැබැයි මේ මනුස්සයා දන්නවා මේ මනුස්සයාගේ මේ තියෙන 아무තු දෙයක් කියලා. ඉතින් කියනවා ඒ අර පුංචි කවියක් තියෙන අවිස්කෝලේ යන කාලේ කවියක් තියෙන මනුස්සයා විශාල කාව්‍යයක් කරනවා. කාව්‍යයක් කරලා ගෙදර කියවන්න පටන් ගන්නවා. ළමයි කියනවා අපිට පාඩම් කරන්න බෑ කියලා ළමයි වෙන ගෙවල් වලට යනවා. මේ ගෑණි කොහොම හරි කාබන් ඉන්නවා පස්සේ බලනකොට මේ ඉවරයක් නැහැ මේ මනුස්සයාගේ වැඩේම ගෑණිට මේ කියනවා කාසි ගෑණි දික්කසා දෙනවා. පස්සේ බැරිතන මේ මනුස්සයා ළඟ තියෙන කෝපි කඩේට යනවා. කියලා මිනිස්සු කෝපි වොණ්ඩ ආපුවම මේ කාව්‍ය කියන මිනිස්සු කෝපි කඩේ වහනවා. ඉතින් මේ මිනිස්යාගේ මේ නමේ දිගපළල දැක්කම තම්බිට වගේ සලකයි දුටුව මක්කම කියලා හුඟ දැනුමත් දෙන. හැබැයි මේ කාව්‍ය කියවන කියවන තැන මිනිස්සු අයින් වෙලා යනවා. ඒ මම ගැඹුරු කාව්‍යයක්. තේරෙන්නේ නැහැ. ඒ මනසට තේරෙන්නේ නැහැ, ගෑනට තේරෙන්නේ නැහැ, දරුවට තේරෙන්නේ නැහැ. ඔන්නෝම කාව්‍යයක් තමයි අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කියවෝ කියවයි ඉන්නේ. ඒ නිසා ඒ කෙනාට මෝනමත් තිය අඩු ගානේ නිස්සද්ද භාවයක් සමාධියක චිත්තක්ෂණයක්වත් නැහැ කියලා කියනවා. න මෝනමත්ති. ඉතින් ඒ කෙනාට අසමාහිත හිතක් තියෙන. ඒකට හිතන්නේ මේ ලෝකයා මට නිතරම කරදර කරනවා. මම මේ ලස්සන උත්තරම මේ සම්භාව්‍ය කෘත්‍යයට කිසි කෙනෙක් ගරු කරන්නේ මම මේ දෙන්න හදන වටින අදහස කවුරක්වත් ගන්න කැමති නැහැ කියලා ලෝකයා අසමාහිතයි කියලා ලෝකයේත් එක්ක පුදුම තරහක් ගත කරන්නේ. ඒක තමයි කතා කරන්න හේතුව. එයාට මේ විවේකයක්, හුදේකලාවක්, එහෙම නැත්නම් මේ පිරිච්ච ගතියක්, සම්පත්‍ති කර ගතියක් මේ ඉඳගෙන මම දැන් මෙතන ඉන්න එක කොච්චර නිස්සද්දද ලෝකෙම සනසල සුළුයි ඒ සති චිත්තක්ෂණයක් වගේ එකට පොට පෑදෙන්නේවත් නැහැ ඒ මොකද මේ මාන්නේ නිතරම මේ අවශ්‍යන ගතියක් තියෙනවා ඒක හොඩක් කලකට එන්නේ සභාවට ගියාම සනീപ කරන්න තියෙන සභාවෙම තමයි නැති වෙලාවට මේක යට වෙලා තිබුණට ඒක නිදිගෙන පවතින ආශයන්සේ වශයෙන් තියෙන්නේ. ඉතින් අන්න ඒක මතු කරගන්නත් ඕනේ. මතු කරගෙන මේක යටපත් කෙරුවේ නැත්තම් තණ්හාව පමණක් නැටපත් යටපත් කරාට අනිකු සංයෝජන ධර්ම ඉතුරු වෙනවා. අන්න ඒක මේ විශේෂයෙන්ම මේ దేవතාව කතා කරලා තියෙන්නේ මේ බණ භාවනා කරන අයට ගැන හිතලා. ඒගොල්ලෝ හිතලා තියෙන යම් වෙලාවක මේ තණ්හාමාන දිට්ඨිය අයින් කරන්න කියලා. නමුත් ඒගොල්ලෝ කරන වැඩෙන් තණ්හාමාන දිට්ඨිය අයින් වෙනව නෙවෙයි. තණ්හා මාන අයින් වුණත් තමා වෙන්න තණ්හා දිට්ටි අයින් වුණත් මාන්න ඉතුරු වෙන වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ මාන්නය ඉතුරු වීමට පොඩ්ඩක් බුදුරජාණන් වහන්සේ ලව්වා මේ බණ භාවනා කරන අයට පණිවිඩයක් දී ගන්න. කියලා දෙන්න. මෙන්න මේක ස්වාමීන් වහන්සේ මේ කකුල් තුනකින් කරන්න ඕන වැඩේ මේ පුද්ගලයා දෙකක් හදාගෙන තිනවා තුන්වෙනි කකුලක් තියෙනවා. කරුණා කරලා අන්න ඒක මේ මිනිසුන්ට බණක් මාර්ගයෙන් කියලා දෙන්න කියලා තමයි මේ මානකාම සූත්‍රයෙන් මේ ඇවිස්සිලක් කරන්නේ ඒක පේනවා ඒ దేవතාවගේ ඒ යටි අදහස යටි උනාට කූට අදහසක් නෙවෙයි අදහසක් තේනවා ඒකෝ අරඤ්ඤේ විහෙරෙය පමත්තෝ මේ මේ මේ මේ විදිහේ වැඩ කරන යෝගාවචර හෝ භික්ෂුව අරණ්‍යක ගත කරන්නේ. ගිගිය අතහැරලා. හැබැයි පමාවේ වැටලා තියෙනවා. ගිගිය අතහැරි අප්‍රමාද වෙන්න. නමුත් ගිගිය අතහැරලත් එයා අත්තකිල මතාන යෝගයට වැටිලා මම තමයි භාවනාකාරය මම තමයි ආරණ්‍ය ස්වාමීන් වහන්සේ ඒක නිසා මම ඉන්නේ මාන්නක්කාර තැනක මම ඉන්නේ අනික් අයට කරන්න බැරි වැඩක් කරලා කියලා අනික් අය පහත් කළ සලකන ගතියක් තියෙනවා මේ පහත් කරන ගතිය නිසාම එයා දෙවේලේ භාවනා කරනකොට හිත එකලස් වෙන්නේ නැහැ අප්‍රමාද වෙන්නේ නැහැ හිත ප්‍රමාදයට වැටලා තියෙනවා ඉතින් ඒකේ නා දන්නෙත් නැහැ. ඒක නම ආඩම්බරෙන් ඉන්නේ සතුටින් ඉන්නේ මම පැවිදි වුණා, ආරණ්‍ය ගත වුණා, තනියම ගත කරන්නේ ඒකෝ. ඒ නිසා බොහොම ආඩම්බරෙන් ගත කරන නමුත් හිත නිතරම ප්‍රමාදයට වැටලා තියෙනවා. ඒ නිසා තණ්හාමාන දිටි තුනම කැපෙන තැනක නැහැ. මෙයක් කරන වැඩවලින් මාන්නේ වැඩෙනවා. ඉතින් මේක නැති කිරීම සඳහා බුදුරජාණන් වහන්සේට පෙසමක් ගන්න. කේලමක් කියන. ඒක තමයි මේ ගාථා පේන්න තියෙන්නේ නමච්චු දෙයයන් තරී තරන්ති පරේ පරේ තරන්ති පරේතං මායාගේ මච්චු දෙය ඒගොල්ලට මෙයාට යන්න හම්බ වෙන්නේ ඒක මේ මාරෝගේ ඒගොඩ වෙන්න නෙමෙයි සංසාරික ගොඩ වෙන්න මේ කියන්නේ. ඉතින් ඒක නිසා මේ භාවනා කරන භික්ෂුවකට නැත්තම් යෝගාවචරයෙකුට තනිවව අරණ්‍ය ගත කරනකොට මේ ප්‍රමාවත අප්‍රමාද වෙනකොට ප්‍රමාදේ ඇති වෙන එක දෙයක් තමයි මාන්නේ. ආන්න ඒක මේ බුදුහාමුදුරුවෝ ලව්ව මතක් කරවලා දෙන්න මේ దేవතාව ගොතපු ගාතාවක්. එහෙම නැත්නම් ගහපු පෙස්සමක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේකෙත් කියන්න පුළුවන් මේ විදිහට මේ අරණ්‍යගත වුණත් ඒ තනිව එකලාව ගත කරත් එක්කෝ ධානයක් ලැබිලා නැත්තම් කුශාග්‍ර බුද්ධිය තියන අයට විතරමයි මාන්නය තියෙන්නේ. අරණ්‍යගත වෙලා නිකම්ම නිකන් ওই පිඟන් කෝප හොත හොදා මේ ওই වතක් පිළිතක් කරන්නේ අහිංසක කෙනෙකුට මේක එන්නේ නැහැ. මේක එන්නේ තමන්ට සමාධිය හරිය කෙනාට. ඒක මේ අනාලේ ස්වාමීන් වහන්සේ සතිපට්ඨාන පොතේ පෙන්නනවා මිත්‍යා දෘෂ්ටි වලින් 62ක් තියෙනවා 62කින් 49ක්ම ඉන්නේ සමාධිය හරිය කෙනාට. ධානයක් හරිය කෙනාට. අනිකට එන්නේ නැහැ. අනිකට ඉතින් එහෙම මානකාර වෙන්න දෙයක් නැහැ. අරණිටත් ආවා තමයි, ඉසත් බෑවා තමයි. තිවුරත් ඇඳගත්ත තමයි ඒ වුණාට මං ඉතින් සාමාන්‍ය කෙනෙක් නේ. මට කියලා එහෙම ධානයක් නැහැ නේ කියලා යාට මාන්නයක් එන්නේ. අනික් 13 එන්නේ බුද්ධිමතාට. ඒ නිසා සමාධියත් ප්‍රඥාවත් හරියට ගියාම කටුසය කරේ කරතරම් බැඳා වගේ. ඊමණචම අමාරු චප්පල ගමන කියන.